හොඳයි මේ මේ Nissan වල තියෙන සුවිශේෂී අනෙක් ලක්ෂණය තමයි මම දකින අනෙක් සමිති සමාදාන් වල තියෙන දුර්ලභමක් විදියට වගේ දුර්ලභමක් කියන්න අමාරුයි ඒක විශ්ලඟන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ කාර්ක සභාපත් කිරීම හුඟ වෙලාවකට අනිත් තැන් වල ඡන්දයෙන් කරන්නේ Nissan වනේ විවස්ථාව හැටියට ඒක නිසි බලධාරීතුමා විසින් ප්‍රකාශ කිරීමක් විතරයි කරන්නේ ඒ නිසා කිසියම් කෙනෙකුට කතා මොකුත් නැහැ බාරගත්ත බලුවන් නම් කපම් බැතනම් කපම් ඉතින් ඒක නරකෙට මට අහුවෙලා තියෙන දැන්. ඉතින් ඒ නිසා මම නව නිලධාරි මණ්ඩල ඉදිරිපත් කිරීමේදී මෙන්න මේ කරුණු දැක්වීමක් කරනවා. අපි මේ කරගෙන ගිය වැඩ දිහා බලනකොට තව අවුරුද්දක විතර යනකම් අනිවාර්යයෙන්ම යෙදීගත කළ යුතු මූලික අංග සම්පාදනය කිරීමක් කරන්න වෙනවා. මේ ගොඩනැගිලි වැඩේ එහෙම යන්න වෙනවා. එතන ගියාම ගොඩනැග ඇතර නිසරණමනේ ඇතුළත සංඝයා වෙනුවෙන් සංඝරත්නය වෙනුවෙන් ගොඩනැගිලි හදන එක නම් ගිය අවුරුද්ද වෙනකොට අංග සම්පූර්ණ කරගත්තා. ඒකට මම විශේෂයෙන්ම ආරම්භය ලැබලා තින්නු විශේෂම අදහස ඇති කරපු අපේ අරුණමණතුංග මහත්තයා ඇවිල්ලා ඉන්නවා දකින්නටත් මට සතුටක් තිබුණා. ඒක අංග සම්පූර්ණක වුණා ගැන පිළිබඳ සතුටු වෙනවා. වගේම වෛද්‍ය සේවය බලනකොට ඒකත් උදව් වුණා. නමුත් මම දැක්කා ඊට අමතරව සම්පූර්ණ වැඩපිළිවෙලක් අපේ අපවත්ච්ච ලොකු ශාංශය අසනීප වෙච්ච වෙලාවේදී පුදුම විදියට කවුරුත් කවුරුත් එක්ක තියලා කරපු වැඩපිළිවෙල හරි පුදුම ලස්සනයි. ඒ වගේම මම නැති වෙලාවේදී සංඝයා වංශ නමක් රැ වැටිලා ලේ පයින්ටයක් විතර ගිහිල්ලා කවුරුත් දන්නේ පස්සේ ඒකලිය ලේ ස්වාමීන් වහන්සේ ස්පිතාලේ ගිහිල්ලා කරගෙන යනකොට සංඝයාම එකතු වෙලා සතුටු වුණා. ඒ වගේ දෙයක් එකතු වෙලා Tamange කටයුතු කරගන්න හැටි. ඒකට කාර්ක සභාව පස්සේ සම්බන්ධ වුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මෛත්‍රික උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් ඒක ඇත්තටම මාරාන්තික දෙයක් පැය 30 ගණක් ඒ ස්වාමීන් වහන්සේ සිහිපත මොකක්වත් නැහැ. වැටිලා ලේ වලේ හිටියා. අහම්බෙන් වගේ කෙනෙක් ගියාට පස්සේ දැකලා ස්පිතාලේ ගිහිනා දැන් ඒ ස්වාමීන් කලින් තිබුණු ලේ රෙල රෝග තේරම ඉවර වෙලා දැන් සම්පූර්ණ අලුත් වෙලා. ඉතින් ඔක්කොම ලැහැම් වැටලා මැරනවා නම් හොඳයි කියලා මට හිතුණා. ඉස්සර ඇවිල්ලා මම මෙහෙම කතා නින්දා ඉඳගෙන ඉන්න බෑ. බණ අහනකොට නැගිටලා යනවා. දැන් කියලා වාඩි වෙනවා. සංසී ඊට පස්සේ සම්පූර්ණ ඔක්කොම ලබය වෙලා තියුණා කොට්ට තුනක් තෙමිලා ලේ බහැලා තියෙනවා ස්පිරිතාලේ තිබ්බ ටිකට. ඒ වේදී අර තිබුණේ ටීම් වර්ක් එක. එහෙම නැත්නම් සංඝයා එකතු වෙලා කරපු එක ඒක හරි පුදුම ආදර්ශයක් අපිට. අපි පුහුණු කරපු අය නෙවෙයි. නමුත් අහම්බෙන් සිද්ධ වුණා ඒ කටයුතු කරා. ඉතින් ඒ ටික කරගෙන ගියා. ඉතින් ඒක නිසා මම මේ කියන්න හදන්නේ මම ඒ මේ වැඩ කටයුතු යනකම් එහෙම නැත්නම් විශේෂ චෝදනාවක් හෝ විශේෂ ප්‍රශ්නයක් මතු නොවුනොත් මේ කාර්ය සභාව එහෙම ගෙනියන එක තමයි මගේ වැඩි. ඒක නිසා මම කැමැති මේ පරණ නිලධාරි මණ්ඩලයේ ඒ කියන්නේ කාර්ය සභාවේ නිලධාරි මණ්ඩලයේ ඒ විදිහටම කරගෙන යන්න එහෙම නැත්නම් යෝජනා කරන්න මම කැමැති ඇත්තෝ ඒක මම කරන යෝජනාව සාදරයෙන් බාරගනී කියලා බලාපොරොත්තු වෙන්න. ඒ නිසා සභාව දැන ගැනීම සඳහා මම මෙහෙම නිල ප්‍රකාශයක් කරනවා. හිටපු අපේ ගරු සභාපති රංජිත් වික්‍රමසිංහ මහත්තයා ඒ නිලයේ තවදුරටත් තව වසරක් හොබවනවා ඇති. අපේ ගරු උපසභාපති තැන්පත් අපේ දාස් මීටිගල්ල මහත්මයා කියන වයසයි කියනවා බෑ කියනවා ඒ වුණාට මං කියනවා මේක යනවනේ ඔහොම අපි පුළුවන් තරම් ඒ දේ එහෙම කරගෙන යනවා. උපසභාපති කිව්වහම ඉතින් ආය බම්බු ගහන්න නැතුව නිකන් තමයි ඉන්නේ. ඒනට අපිට ලොකු හයියක්. අපිට හදිසියක් වෙනකොට ওই accounts ගණන් කරනකොට හොඳ පරණම accountant කෙනෙක්. එයා කතා කරලා කියනවා "ඔව්ව බෑ මෙන්න මේ විදිහට මේක වෙන්න ඕනේ" කියලා. ඉතින් අපිට කට උත්තර නැහැ මොකද එයා නිලයකුත් තියෙනවා විශයක් දන්නවා. ඕන වෙලාවක ගිහිල්ලා කතා කරුවොත් එහෙම අවශ්‍ය දේට කාරණාවට වෙලා දෙනවා. දැනට ওই වයසටලා හිටියට කොයි වෙලාවෙත් වැඩ. මොකද කාරණාවක් ඉදිරියපත් වල කරලා දෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ අනුශාසකත්වයක්. ඒ අනුශාසකත්වය තලතුණකම අපිට ලැබිලා තියෙන. ඊට අපි කියනවා. අපි උපසභාවති මීටගල්ල මහත්තයගේ. ඉතින් ඒකකොට අපි දන්නවා එන්නේ නැහැ කවුරක්වත් හැප්පෙන්න. මොකද පෙනේ වෙන්න පුම්බන්න පුළුවන්. ඉතින් අපි එහෙම කෙනෙක් පාවිච්චි කරන තියාගන්න. ඔව්. එතකොට සමලී කම්බරු වශයෙන් අපි ළඟ හිටියේ හේමන්ත රණවක මහත්මයා, විශාන්ත පීරිස් මහත්මයා ඒ දෙපළ ඒ විදිහටම කටයුතු කරනවා භාණ්ඩාගාරික වශයෙන් අපි හිටියේ හර්ෂ ගුණසේන මහත්මයා දැන් කතා කරේ මේ මහත්මයා ඒ විදිහටම කටයුතු කරනවා ඊට අමතරව කාර්ක සභාවේ පුංචි වෙනස්කම් වර්ගයක් වෙනස් හැකිලේක විදිහමයි මම ඒ නිසා අලුතෙන් නාම යෝජනා ඉදිරිපත් කරන සබිකයන්ගේ නම් වල මෙතන කියවනවා අපේ කමල මුල්දිනී මහත්තයා ඒත් හිටපු සභාපතිවරයෙක් අමරසේකර මහත්තයා ඒත් හිටපු සභාපතිවරයෙක් දුලිප් මහදන්තල මහත්තයා ඒ සිටුපු සභාපතිවරයෙක් විමලසේන පෙරර මහත්මයා මම අඳුරලා දෙන්න කැමති අද විමලසේන පෙරර මහත්මනේ පොඩ නැගිටලා අපි මේ මාත්‍යා මේ ගමේ පැත්තේ නැත්තම් පැපිලිවල පැත්තේ ප්‍රභූවරයෙක් විදිහට අපි අඳුරලා දෙන්න කැමති හොඳයි ඊට පස්සේ කුරුපු ආරච්චි මහත්තයා දැවිලා නැහැ ආසනිප තත්ත්වයක් කරන සඳහන් කළ තිනවා ගණිෂ්ක වන්‍ය ආරච්චි මහත්තයා මේ මහත්තයා අපි තියාගෙන හිටියේ මේ ගාන මේ ගින්නුම් කටයුතු කරගෙන යන්න ඇත්තට මේ විශාන්ත පීරිස් මහත්තයා ඉන්න කාලේ කටයුතු කරා. ඉතින් මේ මහත්තයා පුළුවන් තරම් ඇවිල්ලා ඒ දැනට ඉන්න අපේ භාණ්ඩාගාරික මහත්මයාත් එක්ක කන්තෝරුවත් එක්ක සම්බන්ධීකරණය කරනවා. මම ඉල්ලා හිටනවා මේ මහත්තයාට තවදුරටත් අපිට ඒ සේවය ලබා දෙන්න කියලා. ඒතකොට සරත් ගුණවර්ධන මහත්තයා. මේ මහත්මයාගේ සේවයක් අපිට ගන්න පුළුවන් වෙන්නේ නීතිච්ච වෘත්තිය වශයෙන් කියලා මම හිතනවා. ඉතින් අපිට පසුගිය දවස්වලත් සිද්ධ වුණා කැලේ නඩුවක් දාලා ඒගොල්ලෝ අයින් කරන්න හදනවා අයින් කරගන්න බැරි වෙන ඔන්න ඔය ප්‍රශ්න අපිට ඒ වෙනකොට අවශ්‍ය වෙනවා ඇතුළට ඇත්තට අපේ ඉන්නේ ප්‍රසන්ත ගුණතිනක ගුණ ප්‍රසන්ත ඩාල්ඩියල්විස් අපේ දායකයා අපේ මේ වෙනකන් එයා තමයි කටයුතු කරුවේ ඒකට අපිට ඒ මාත්‍රු එකතුලා කටයුතු කරලා අපි හිතනවා ඒකට මහත්තයා ඉන්නවද නැත්නම් තභාවේ ආ ඉන්නවා ඉන්නවා වීරගොඩ මහත්තයා කවුරුද දන්නව රංජිත් රණවීර මහත්තයා අපේ පප්පා මුදලාලි. ඒතකොට ලක්පන් නන්දසිරි මහත්මයා සමන් විමලසිරි මහත්තයා අද ඇවිල්ලා නැහැ. සජිත් පීරිස් මහත්තයා මම කැමැති අඳුරලා දෙන්න. නවන්නේ නැගිටිමු. ඉතින් මේ මහත්තයාගේ වෙලා තියෙන්නේ මේ කරන පිංකම් කවුරුත් දැනගන්නවට කැමති නැහැ. ඉතින් ඒක නිසා අම්මට හොරෙන් තාත්තා පිංකම් කරනවා තාත්තට හොරෙන් පුතා පිංකම් කරනවා ඉඳපු ගමන් අහු වෙනවා කට්ටිය. ඉතින් අමතර જાති දැනට කරන්නේ අපිට තියෙනවා නිස්සරණ වණේට වෙනමම වෙබ් අඩවියක්. ඒ වෙබ් අඩවිය අපි හැදුවේ උවා කතා කරලා මේ පිටරට කෙනෙකුට මෙහි ඇවිල්ලා භාවනාවකට ලියාපදිංචි වීම සඳහා පමණයි. ඉතින් ඒකේ යම් යම් ප්‍රමාණයට කටයුතු වෙන අතරේ ඒකේ ගොඩාක් අඩුපාඩුකම් තිබුණා. ඒ මොකද හේතුව අපේ බණ ඒක ප්‍රසිද්ධ කරනවා අපේ අපවත්ච ලොකු සාංශලාගේ සහ වර්තමාන බණ පොත් ඒ වගේම ওই කියන විදිහට මේ වැඩ වලට සම්බන්ධ වෙන හැටි මගේ කාලසටහන් ප්‍රසිද්ධ කරන ඉතින් දිග්ගට දිගටම චෝදනා එන්න පටන් අරගත්තා අවශ්‍ය සේවය වෙන්නේ නැහැ කියලා. ඊපස්සේ මේ මහත්ය සම්පූර්ණ එක අතට අරගෙන කරගෙන යනකොට මේ මහත්යට චෝදනා එන්න පටන් ගත්තා. මෙච්චර දක්ෂකම් තියේදී ඇයි මේව කරන්නේ? ඊට පස්සේ මේ මහත්ය දැන් කඩදාසියක් එක එකතු වෙලා අද වෙනකොට අකෝම අලුත් වැඩියා කරලා තිනවා. දන්න කියන කීප දෙනෙක් සම්බන්ධ කරගෙන. ඉතින් ඒක නිසා අපි ඉල්ලීමක් කරා සජිත් මහත්තයාගෙන් බොහොම අකමැත්තෙන් තමයි මේ ඒකට ක්‍රමිකව ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ මම ස්තුතිවන්ත වෙනවා. ඒකට මාංකොට්ට මහත්තයා දැවිලා ආවේ නැහැ නේ. ආවේ නැහැ. මාංකොට්ට මහත්තයා කියලා කියන්නේ අපේ කුෂිකන්ත පාර්ලිමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක. ඒකට ප්‍රියතිලක් රණසිංහ මහත්තයා මේ අපේ කාලයක් හිටපු එකනා අපි මේ සැරේ හඳුන්වා දෙනවා මේ ටික තමයි කාර්ක සභාව වශයෙන් නැත්නම් කාර්ක සභිකයන් වශයෙන් හඳුන්ලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිරිස මම අර කියපු විදිහට තම තමන්ගේ භාවනා පැත්ත වැඩි කරගෙන දායකයන් සහ භාවනා කරන්නන් අතර දැන් අපේ අලු සමාජිකයන් වෙන භාවනා කරන්නන් සහ දාන දෙන දායකයන් අතර හොඳ සම්බන්ධීකරණයක් ඇති කර දීම සඳහා උනන්දුයෙන් Eh, නැත්නම් අලුත් ආරම්භයක් ඇතුව මේ අවුරුද්ද කටයුතු කරන නැතයි කියලා ආශිර්වාද කරන කර අතර මම ඉල්ලා දීමේ ඉල්ලා සිටීමේ මේ නව නිලධාරි පන්ති නිලධාරි මණ්ඩලයපත් කිරීමේ කටයුතු මෙතනින් සමාප්ත කරනවා